සම්මා සම්බුද්ධෝ භගවා සාක්කාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ ශාවක සංඝෝති තාවතා බ්‍රාහ්මන හත්ති පදෝපමෝ විත්ථාරේන පරිපූර්ණෝ හෝති තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද උතුම් වූ පොහොය දිනය මුල් කරගෙන පොසොන් පොහොය අපි සෝදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ හිමහත් කරුණාවෙන් දේශනා කරන්නට යෙදුන සද්ධර්මය මොහොතක් සෙවණය කළා. චේත තව තවත් ධර්මයෙන් පෝෂණය කර ගැනීමට චිත්තසංතානයන් දියුණු කර ගැනීමේ බලාපොරොත්තුෙන් තමයි මේ වෙලාවේ මේ ධර්මය ශ්‍රවණය කරන්නේ. අපිට පින්වත්නි මේ දහම ලැබුණේ අද වගේ උතුම් දිනයක මේ දහමේ ආభాසය අපේ ජීවිතවලට ඇවිල්ලා මේ ජීවිත සැනසීමේ මාර්ගය සම්මා සම්බුදු වදන තුලින් අපේ ලංකා දීපයට එදා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන පිරිස මේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ දේශනාව සම්බුද්ධ ශාසනය කියන මේ පණිවිඩය ලංකාද්වීපයට ලැබුණා. ඒ ලැබීමේ ප්‍රතිඵලයක් වශයෙන් දේවානම් පියතිස්ස මහරජුරාම් ප්‍රදාන මේ ලංකාවේ ඉඳපු එදා ඉඳපු පිරිසට මේ ධර්මයේ දායාදය ධර්මයේ වාසනාව එදා උදා වුණා. එනිසා පින්වත්නි එදා ලංකාවට පැමිණි එමිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරන්නේ මේ චූලහත්ති පදෝපම සූත්‍රය කියන මේ දේශනාව. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායට. ඉතින් එදා මේ ලංකාවේ හිටියේ මිනිසයන් දහමක් වඩාපු දහමක් පිළිබඳව දන්න මනුෂ්‍යයන් නෙවෙයි. ඒ නිසා උන්වහන්සේ ආපු ගමන් මේ ලංකාවේ ජනතාවට කියලා දුන්නා නම් මේ වගේ ගැඹුරුත් බුද්ධ ශාසනයම පිටු කළා දේශනා කරන්න පුළුවන් මේ වගේ දේශනාවක් එදා මේ මිනිස්යාගේ අවබෝධයට ඒක ප්‍රශ්නයක් වෙන්න තිබුණා. නමුත් ඒ ඒ කාරණය මුදුන්පත් කරගන්නට පෙර උන්වහන්සේ මේ සත්‍යාගේ පුනරාගමනය කියන්නේ දිව්‍ය ලෝක, പ്രേත ලෝක, නිරය, මනුෂ්‍ය ලෝක ආදී මේවායේ තියෙන සැප සම්පත් පිළිබඳව ඒ වගේම දුක් ඇති ස්ථානයන්හි දුගතියේ තියෙනා වූ භයානක කටුක විපාකය පිළිබඳව එදා කියලා දෙන්නට උනා පළවෙනියටම මේ ලංකාවේ ඉඳව පිරිසට හේතුව තමයි ඒ අයට එහෙම ගැඹුරු ධර්මයක් හිතට කාවත් දන්නට පෙර ඒ චිත්තසංතානයන් එක මට්ටමට ගන්නට ඒ වගේම හිතේ පිරිසිදු බව ඇති කර ගන්නට මූලික වශයෙන් අවශ්‍ය කරුණු ටිකක් දේවදූත සූත්‍රය ඇසුරින් කියලා දෙන්නට වුණා. එදා පෙම්වත්නි මේ මිනිස්යන්ට අහන්න ලැබුණා මේ දුගතිය ඇතිවෙන්නා වූ කටුක විපාකයන් පිළිබඳව ඒ භයානක විපාකයන් පිළිබඳව දුක් ඇති ස්ථානයන්හි නිරය තිරිසන් ලෝක പ്രേත ලෝක ආදී විදින්නට තියෙන දුක් පිළිබඳව අහන්න ලැබුණට පස්සේ සත්‍යයට බියක් ඇති වුණා මේ වගේ මේ ජීවිතේ ගෙන යද්දී ප්‍රාණඝාත ආදී තුලින් මේ පංච දුෂ්චරිතයෙන් ජීවත් වුණොත් මේ විදියට විපාකයක් ලැබෙනවා කියලා දැනගන්ට යෙදුනා ඊට පස්සේ මොකද්ද කළේ මේ පිරිසට මෙහෙම හිත් ටිකක් සැනසුණාට පස්සේ ධර්මයේ අවශ්‍යතාවය ලැබුණට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ මේ චූලහත්ති පදෝපම සූත්‍ර දේශනාව දේශනා කරන්නට යෙදුනා. ඒ දේශනාවේ පින්වත්නි සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ මේ සූට්‍ර දේශනාව දේශනා කරද්දි වාසය කළේ. ඒ කාලේ ජානුස්සෝනි නම් බ්‍රාහ්මණයෙක් හිටියා එතුමා ඊටමත් ධනවන්ත කුලවන්ත වූ බ්‍රාහ්මණයෙක් එතුමා එක් අවස්ථාවක සුදු පාටින්ම සැරසුණා වූ රථයකින් සුදු වස්ත්‍ර වලින් යුතුව ඒ කාලයේ පින්වත්නි සුදෙන් සැරසුනානම් සියල්ලම සුදෙන් තියෙනවා. ඒ වගේ ඊටමත් අලංකාරව සැරසුනා වූ රථයකින් නැවිලා එන අතරමඟදී දිවා කාලයේදී හමු වෙනවා මේ පිලෝතික කියන පරිබ්‍රාජකයෙක්. මෙතුමාගෙන් අසා සිටිනවා පරිබ්‍රාජකය නුඹ කොයි සිටද මේ දවල් කාලේ ඉන්නේ කියලා. මේ අය හිතවත් අය වෙන්නට ඇති. එහෙම කතා කළාට පස්සේ කියා සිටිනවා මම මේ ජේතවනාරාමේ භාග්‍යවතුන් වහන්සේ දැකලා උන්වහන්සේත් එක්ක කතා කළා එන ගමන් කියලා කිව්වා. ඊට පස්සේ මෙතුමාට ඇති වුණා ප්‍රශ්නයක් මේ පරිබ්‍රාජකයා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පැහැදකල එනවනම් එතුමා පිළිබඳව ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඥාන සම්පත්තිය පිළිබඳව විමසා බලන්ට ඕන කියලා හිතුණා. ඒ වෙලාවේ මේ ජානුස්සෝනි බ්‍රාහ්මණ අහනවා කොහොමද මේ ගෞතමයන් වහන්සේගේ ඥානය හා ප්‍රඥාව පිළිබඳව බලන්න පින්වත්නි එදා ඒ බ්‍රාහ්මණය අහපෝ ප්‍රශ්නය පිළිබඳව කෙනෙක් හමුණාට පස්සේ එදා ඒ බ්‍රාහ්මණ ආගම කියන ඒ යුගය තුල බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නා වූ යුගය තුල පහළ වුණා වූ බොහෝ පිරිසක් ලෝකයේ යථාර්ථය හොයා ගිය පිරිසක් හිටියා සෑහෙන කොටසක්. ඒ අය අහපු ප්‍රශ්න වලින් පේනවා ඒ අය මේ නිකාම්ම බ්‍රාහ්මණයන් කියලා පැත්තකට දාන්න පුළුවන් පිරිසක් නෙවෙයි. හේතුව තමයි ඒ අය විමසා බලපු ප්‍රශ්න ටිකක් තිබුණා. මේ ප්‍රඥාව කියන්නේ මොකක්ද? ප්‍රඥාව කොහොමද? ඒ වගේම මේ ජීවිතයේ අවසානයේ කෙලවර මොකක්ද? මේ සත්‍යය කියන්නේ කවුද කියන මෙවැනි ප්‍රශ්න රාශියක් අර සතර කෝණ ප්‍රශ්නය කියන සතර ආකාරයකින් අහන ප්‍රශ්නයන් රාශියක් මෙයාගේ හිතවල තිබුණා. ඒ වගේම මේ කාලය අපිට හිතන්න බෑ නිකාම්ම මේ යුගයක් කියලා. හේතුව තමයි මේ කාලය තුල රූපාවචර අරූපාවචර කියන ඒ ජහන මට්ටම් වල උපරිම මට්ටමකට තිබුණ කාලයක බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ උත්පත්ති ලැබන්නේ. රූපාවචර සමාපatti හතරත් අරූපාවචර සමාපatti හතරත් එදා තිබුණු නිසා ඒ අෂ්ට සමාපත්තියකින් යුත පුද්ගලයන් ඉන්නේ කාලයක බුදුරජාණන් වහන්සේ නමක් උත්පත්තිය ලබන්නේ. එතකොට මේ කිංසත්‍ය ගවේෂී කියන මේ පදනම කුමක්ද මේ සත්‍ය කියන කාරණය එදා ගවේෂණය කරව පිරිස ඕනෑතරම් ඒ ඉන්දියානු සමාජය තුල දකින්ට ලැබුණා. වේදේ පරතරට ගිහිල්ලා එන් එහාට ගිහිල්ලා හොයන්නට යෙදුණා මේ පුද්ගලයාගේ ජීවිතය කුමක්ද සත්‍ය කුමක්ද කියන මේ කාරණය පිළිබඳව අන්න එහෙමනම් මේ පදනමේ ඉඳගෙන වෙන්නට ඕන මේ බ්‍රාහ්මණය අහන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ භාග්‍යවතුන් වහන්සේ කියන කර්ණ මේ සමන ගෞතමයන් වහන්සේ කියලා මේ බ්‍රාහ්මණය අහන්නේ අහුවා ප්‍රඥාව හා ඥානය පිළිබඳව මොකද කියන්නේ කියලා ඒ වෙලාවේ කියා සිටිනවා මේ පිලෝතික පරිබ්‍රාජකයා උන්වහන්සේගේ ඥානය පිළිබඳව ප්‍රඥාව පිළිබඳව කියන්නට මට හැකියාවක් නැහැ මම ඒක මනින්නට සමත් පුද්ගලයෙක් නෙමෙයි. උන්වහන්සේගේ ඥානය ප්‍රඥාව පිළිබඳව දැනගන්නවා නම් ඒක ඊට සමාන බුදුවරයෙක් තුළින්ම සිදුවෙන්නා වූ දෙයක් කියන එක පැහැදිලි කරලා දුන්නා. මේ වෙලාවේදී පෙම්වත්නි මේන් නතර වුණෙත් නැහැ. අපි වගේ මේ අද ලෝකයේ තියෙනා වූ පුද්ගලයෙක් හමු වුණා කිව්වට පස්සේ කොහොමද මේ පුද්ගලයාගේ ශරීර වර්ණය ලස්සනද, කට ඇඳ ලස්සනද, කොහොමද ගමන් කරන්නේ කියන ඒව පඩපිටාව නෙවෙයි ඇහුවේ. එතුමාගේ ප්‍රඥාව කොහොමද මොකද්ද ගමන් මාර්ගය? මෙන්න මේ වගේ පින්වත්නි තියුණු දර්ශනයක් තියෙන සමාජයක තමයි එදා බුදුරජාණන් වහන්සේ ඉපදිලා මේ දර්ශනය ලෝකයට බෙදලා දුන්නේ. අන්නේ වෙලාවේදී එන්න අනතුරුව මේ පරිබ්‍රාජකයාගෙන් ඇහුවට පස්සේ කොහොමද නුඹ ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැනගත්තේ කියලා. ඒ මොහොතේ කියනවා මම මේ මහා හස්ති වනයේක ගමන් කරන හස්තින් සොයාගෙන යන පුද්ගලයෙක් දකිනවා මේ හස්තියේගේ පාදේ ඉතාමත් විශාල වූ හස්ති පියවරක් දෙගෙන් පළලෙන් විශාල වූ හස්ති පියවරක් දැකලා මෙතනින් නිගමනයකටපත් වෙනවා මේ වනයේ මහා හස්තියෙක් ඉන්නවා කියලා. ඒ වගේ මමත් ඥානපද හතරකින් ඒ උතුමන් වහන්සේ පිළිබඳව ප්‍රසාදයටපත් වුණා කියලා කියා සිටියා. මේ වෙලාවේ කියනවා මොනවද මේ ඥානපද හතර කියලා. බුදුරජාණන් වහන්සේ හමුවට පින්වත්නි එදා ආපු පිරිස බෞද්ධයන් නෙවෙයි. ඒ පිරිස ආවේ නානාවිද දර්ශන මතවාදය තමන්ගේ හිස මත තබාගෙන මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් අපි මෙහෙම වාදයක් ඉදිරිපත් කරනවා මේ විදියට වාදයක් කළොත් අපි මේ විදියට ඉදිරිපත් කරනවා කියලා ගොතාගත්ත ප්‍රශ්න රාශියක් එක්ක තියුණු මතවාද ඇති පිරිසක් බුදුරජාණන් වහන්සේ හමුවට එනවා ශාස්ත්‍රීය කියන ශාස්ත්‍රීය පෙළපතේ බුදුරජාණන් වහන්සේගේම ඒ වංශයේ පිරිසක් ඇවිල්ලා අහනවා මේ සාමින්න බුදුරජාණන් වහන්සේ පිළිබඳව නානාවිද වූ මතවාද ගොතාගෙන මේ පිරිස නානාවිද ප්‍රශ්න යොමු කරනවා කියලා හිතාගෙන එනවා. ආවට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මෙයා එක් බොහෝම සමග සම්පන්න සාමීති කතාව කියන මේ කතාව සිද්ධ කළා. ඒ ආත් එක බොහෝම සුහුඳව කතා කළා. බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රශ්න පිළිබඳව යොමු වීමට පෙරම තමන් මේ දානය පිළිබඳව සීලය, ඒ වගේම නෙක්ඛම්මය පිළිබඳව තියෙනා ආනිසංසයන් පිළිබඳව සාමක්කාන්සික ධර්මදේශනාව නම් වූ චතුරාර්ය සත්‍ය පිළිබඳව මේ පිරිසට යම් ප්‍රමාණයක වැටහීමක් දෙනවා. දුන්නට පස්සේ අර අයගේ ප්‍රශ්න ටික අහන්නට දෙයක් නෑ. ප්‍රශ්න ටික එතනම निराකරණය වෙලා ඉවරයි. ඒ වෙලාවේදී පිරිසට ප්‍රශ්නයක් අහන්න නැතිවම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒ වගේම උන්වහන්සේ දේශනා කරන ධර්මය සාක්කාතයි. ඒ වගේම සංඝයා සුපටිපන්නයි කියන මෙන්න මේ පළවෙනි ඥානපදයට ඥානපදයෙන් මම උන්වහන්සේ මහා හස්තියෙක් විදියට මේ පාපයවරෙන්ම මං අවබෝධ කරගත්ත දැනගත්ත කියලා කියා සිටියා. ඊට පස්සේ බිම්මත්නේ මේ ශාස්ත්‍රීය පිරිස වගේම බ්‍රාහ්මණ පිරිස ඒ වගේම ගෘහපති පිරිස සමන පිරිස කියලා එදා ඉන්දිය ಭಾರತයේ හිටියා මේ වගේ පිරිස් සමූහයක්. ඒ කියන්නේ මේ පිරිස අතරම බ්‍රාහ්මණ පඬිතුයෝ කියලා බ්‍රාහ්මණ පිරිසක් හිටියා. ඒ වගේම ශාස්ත්‍රීය පිරිසක් හිටියා. ශ්‍රමණ පිරිසක්, සූර දරාගෙන ඉන්න පිරිසක් හිටියා. ඒ වගේම ගෝපති මේ ජීවිතේ ජීවත් වෙච්ච පිරිසක් හිටියා. මේ වගේ තමන්ගේ හිතෙන් ගොඩනගාගත්ත නානාවිද මතවාද එක්ක ප්‍රශ්න කරන්න පුළුවන් හැකියාව සහිත පිරිසක්. අන්න එහෙමනම් පින්වත්නි මේ වෙලාවේ එහෙම පිරිස් හතරක් පිළිබඳව දේශනා කළා මෙන්න මේ පිරිස් හතරෙන් කවුරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමග වාදයකට ආවනම් ඒ පිරිසට වාදය හමුවේ අර වාදේ කරන්ට ආපු කාරණා පවාමතක වෙනවා තමන් බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු ධර්මයේ ඒ ජීවිතවලට ලැබුණට පස්සේ ඒ නිසා මෙන්න මේ කියනා පිරිස් හතර අසුරු ගඩකි අසුරු කරගෙන තමයි කියන්නේ මම ඥානපද හතරකින් බුදුරජාණන් වහන්සේ හඳුනාගත්ත කියලා. ඒ වෙලාවේම පින්වත්නි මේ ඥානසෝනි බ්‍රාහ්මණයා ශ්‍රේන් බහලා රතෙන් බහලා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා බුදුරජාණන් වහන්සේට নমස්කාරය කරනවා මේ নমස්කාර පාඨය එදා බොහෝ දෙනාගේ කටින් කියුණා වූ ප්‍රීති වාක්‍යයක් විදියටයි අපිට ලැබිලා තියෙන්නේ. ඒ ආයත ලෝකෝ ප්‍රසාදයක් ඇති වුණා නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි එදා ඒ වෙලාවට ප්‍රසාදයෙන් යුතුවම ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා කියන පාඨය එයාගේ හිතෙන් ප්‍රීති වාක්‍යයක් විදියට කියවෙන්නට යෙදුනා. මෙහෙන් පෙම්මත්නි කියලා අනතරව හිතෙනවා ඒ භාග්‍යවතුන් වහන්සේ දකින්නට යන්න තියෙනවා නම් උන්වහන්සේ කියන බණපදයක් ශ්‍රවණය කරන්නට තියෙනවා නම් මොනතරම් වාසනාවක්ද කියලා මෙතුමාට හිතුණා. ඒ වෙලාවේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හමුවට ඉන් මැත්තේ මෙතුමා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ හමු වෙනවා. සමෝනාට පස්සේ මේ සිද්ධ වුණා වූ සිද්ධිය මේ පරිබ්‍රාජක තුමා එක්ක කළා වූ කතාවේ ආකාරයෙන්ම බුදුරජාණන් වහන්සේට කියා සිටිනවා. ස්වාමීනි මෙන්න මේ වගේ කතාවක් මෙතුමා මට ප්‍රකාශ කළා. මම ඒ කාරණා ඇසුරෙන් දැනගත්තා. ඒ නුවරාසුරින් මන් දැනගත්තා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි ධර්මයේ සාක්කාතයි සංඝයා සුපටිපන්නයි කියන කාරණේ මම මනවින් දැනගත්තා කියන එක කියා සිටියා. ඒ වෙලාවේදී පින්වත්නි බුදුරජාණන් වහන්සේ කියා සිටිනවා නෑ ඔය හස්ති පියවර අනුව කරන්නා වූ දේශනාව සම්පූර්ණ නැහැ. තවත් ඔය කාරණයට තවත් අර්ථාන්විත වෙන්නට දෙයක් එකතු වෙන්නට ඕන කියලා සැබෑ අත්පියවර තියෙන්නේ කුමන ආකාරයෙන්ද කියලා විමසා බලන්නට මවට මේ ධර්මය ශ්‍රවණය කරන ලෙස බුදුරජාණන් වහන්සේ අවධානය යොමු කළා. ඒ වෙලාවේ මේ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ මේ කියන්නා වූ කාරණාව අසාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා දෙනවා මේ අත්පියවරේ කතාව මීට වඩා විස්තරාර්ථව මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා දෙනවා මේ හස්තයෙන් හොයාගෙන කැලයකට යනවා පුද්ගලයෙක් මෙතනට දකින්නවා දෙගිනොත් පළලිනොත් විශාල වූ ඇත්පියවරක් මේ ඇත්පියවර දැක්කට පස්සේ මේ තනත්තා මෙතනින්ම හිතන්නේ නෑ මේ කැලේ ඉන්න මහා හස්ති රාජයා තමයි මේ අස්තියාගය පාපියවරයි කියන මතයට එන්නේ නැහැ. හේතුව තමයි ඒ කැලේ ඉන්න වාමනිකා කියන හස්තීන් විශේෂයක්. ඒ හස්තීන්ගෙත් පාසලකුණ ඒ ආකාරයෙන්ම මහත් දෙකින් පළලින් විශාල පාසලකුණක්. හැබැයි ඒ හස්ති විශේෂය ඉතාමත් මිටි වූ හස්තීන් වර්ගයක්. ඒ නිසා ඒකෙන් නිස්සාවට පැමිණෙන්නට බෑ මේ වගේ සත්‍යයකට රැවටීමකටපත් වෙනවා මහා හස්තිය කියලා. ඒ වගේ මේ කලේ තවත් ඇතුළට යනකොට දකින්නට ලැබෙනවා ඒ වගේම පියවර සටහන් ඒ වගේම කොඳුයට පෙර ඉලෝ ගස්වල ඉලෝ සටහන් දකින්නට ලැබෙනවා. ඒත් කියනවා බුදුරජාණන් වහන්සේ කොච්චා කාලාරිකා කියලා හස්තයෙන් විශේෂයක් ඔය වනයේ ඉන්නවා. ඒ සත්වයන්ගේ ස්වභාවය තමයි මේ ඊටමත් උසාවි ඒ වගේම දල එක විදියකට පිහිටලා නැහැ දෙපැත්තකට පිහිටලා හරස්ය ගිහිල්ලායි තියෙන්නේ ඒ නිසා ඒ හස්තියාදකලා මේ මහා හස්තිය කියලා නිගමනයකටපත් වෙන්න බෑ ඒ වගේම උච්චා කනේරුකා කියලා තවත් හස්තීන් කොටසක් ඒ වනේ ජීවත් වෙනවා ඒ හස්තීන්ගේ පාසල කුණ ඊටමත් විශාලයි නමුත් හස්තයෙන් ඊටමත් කෝටු වගේ කකුල් තියෙන උස හස්තයෙන් විශේෂයක්. මහත නැහැ. ඒ වගේම ශරීරය නිසිවිරිද්දියට පිහිටලා නැහැ. අන්න ඒ නිසා කියා සිටින බුදුරජාණන් වහන්සේ නිගමනයකටපත් වෙන්න එපා මේ මහා හස්තියා කියලා තවත් විමසා බැලිය යුතුයි පරීක්ෂණ කළ යුතුයි කියන එක. පින්වත්නි අපිට මේ මොකද්ද දුන්නේ? මේ ධර්මයේ පළවෙනියටම දුන්නේ ලෝකයට මේ ධර්මයේ තියෙනා වූ සාක්කාත බව මුලමෙදාග යහපත් බව ඒ වගේම සම්දිත්තික බව මේ ජීවිතේ දකින්නට පුළුවන් කියන දැක්ම අකාලික බව කාල නියමයකින් තොරව දකින්නට පුළුවන් දෙයක් කියලා. ඒ වගේ මේහි පස්සික කියන ගුණයයි මෙතන විශේෂයෙන්ම දකින්නට තියෙන්නේ. ඇවිල්ලා බලන්න මේ හස්තියා කියලා රැවටෙන්නට එපා. මේ දේවල් තුල තියෙනා වර්ථය තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයෙන් ඒ ගුණ වගාව තුලින් බලන්න කියන ආරාධනය ලංකාවේ ජනතාවට ඉදා මහින්ද මහ රහතන් වහන්සේ මෙන්න මේ චුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනාව තුලින් දේශනා කරන්නට යෙදුනා. මොකද දා මිනිසයන් අද වගේ උත්පත්තියෙන් බෞද්ධ ස්වභාවයකට පත්වෙච්ච පිරිසක් නෙමෙයි හිටියේ. මේ පිරිසට අවශ්‍ය වුණා ධර්මය කියන්නේ මොකද්ද කියලා හොයාගෙන යන පිරිසක් හිටියේ. මොකද්ද මේ පණිවිඩය? මොකද්ද මේ තියෙනා ඇත්ත ස්වභාවය කියන්නේ? අන්නේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ මේ ධර්මය පිළිබඳව දේශනා කරන්නේ විවටෝ විරෝචති නොපටිච්චන්නෝ එමත්නි මේ ධර්මය විවෘත කරලා බලන්න බලන්නම මේ ධර්මයේ තියෙනා විවෘතභාවය ඇතුළත තියෙනා වූ හරපද්ධතිය පිළිබඳව දකින්නට ලැබෙනවා. එහෙම නැතුව අපි ධර්මය කියලා මේ බාහිර වස්තුන් පෙන්වන්නට ගියොත් ආධ්‍යාත්මික ජීවිතයේ සීලය සමාධිය ප්‍රඥාව තුලින් නොවැඩුණා වූ ජීවිතයක් නම් ඒ පුද්ගලයෙක් ඇවිල්ලා හොත් ඒ තනත්තෙක්ගෙන් අන්‍ය ආගමිකයෙක් මොකද්ද මේ බුදුදහම කියලා කියන්නේ කියලා මේ භෞතික දේවල් ඒ වගේම බාහිර පරිසරයේ තියෙන දේවල් පෙන්නුවට මේ මිනිස්සයා කවදාවත් පිළිගන්නේ ඕක බුදුදහම නෙවෙයි. එහෙමනම් නිවැරදි හරයට යන්නට මේ දේවල් අපි උපකාර කරගන්නවා තමයි. නමුත් පින්වත්නි මේ තමා තුල ගවේෂණය කරන පරීක්ෂණාත්මක ක්‍රමයකින් බලන ක්‍රමය එදා ඉඳලා එදා සමාජයේ ඉන්දිය පරිසරය තුල මේක තිබුණා. නමුත් අපිට කාලයාගේ ඇවෑමෙන් මොකද වෙලා තියෙන්නේ මේ ධර්මය අපි විමසලා බලන්නේ නැහැ අර ගතානුගති ක්‍රමයකටම අපි මේක සාමාන්‍ය විදියටම පිළිගන්නට විතරක් ස්වභාවයට ඉඩ දීලා තියෙනවා එහෙම නැතුව මේ ධර්මය මොකක්ද මේ ධර්මයේ තියෙනා මේ සීලය කියන එක අපිට නිවැරදි විදියට ආරක්ෂා කරගන්නේ කොහොමද ඒ වගේ මේ සීලය සමාධියකට තුඩු දෙන ආකාරයෙන් කොහොමද ආරක්ෂා කරගන්නේ ඒ සමාධිය තුලින් කොහොමද ප්‍රඥාව දියුණු කරගන්නේ කියන කාරණය බොහෝම අල්ප සල්ප දිනෙක තමයි ගවේෂණාත්මක පරීක්ෂණාත්මක න්‍යායකින් බලන්නේ අන්න ඒ නිසා පින්වත්නි අපිට අන්න ඒක මුලින්ම අපිට කියලා දෙනවා මේ කුඩා තැනකින් මේ කුඩා හස්තියෙක්ගේ පියවරකින් මනින්නට එපා මේක සමස්ත නිර්වාණය දක්වාම යන ප්‍රතිපදාවක්. ඒ එතනදී මහා හස්තියා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිර්වාණයමයි. ඊට මෙහා තියෙන හැම දෙයක්ම ධානා විඥා දේ සියල්ලම මේ සූත්‍ර දේශනාව අසාගෙන ඉඳි පැහැදිලි වෙනවා. මේ හස්තෙන් කියලා විශාල හස්තියා කියලා රැවටෙන්නා වූ දේවල් විතරයි කියලා. එහෙමනම් පින්වත්නි ඉන්න අනතුරුව මෙහෙම කිව්වට පස්සේ මේ බ්‍රාහ්මණයා තවත් හොඳට මේ ධර්මය අහගෙන ඉන්නවා මොකද්ද මේ බුදුරජාණන් වහන්සේගේ නම් පණිවිඩය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉන්න අනතුරුව මේ උපමාව පසකින් තබලා බුදුරජාණන් වහන්සේ වෙන මේ ශාසනය පිළිබඳව කතාවකට එනවා යම් කිසි කෙනෙක් මේ තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් ලැබලා බුදුරජාණන් වහන්සේ නමක් මෙහෙම වැඩ ඉන්නවා කියලා ඇහුවට පස්සේ අන්නේ ශ්‍රද්ධා මාත්‍රයෙන් අර ඥානසෝනි බ්‍රාහ්මණය ඇති කරගත්තා වූ ශ්‍රද්ධා මාත්‍රය වගේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ හමුවට එළඹෙනවා. එළඹුණාට පස්සේ උන්වහන්සේ දේශනා කරන මේ ධර්මය ශ්‍රවණය කරනවා. සෝනය කරද්දී හිතෙනවා මේක පහසු දෙයක් නෙමේ සම්බාධෝ ගරාවාසු අබ්බෝකාසු පබ්බජ්ජා කියලා මේ පුද්ගලයාගේ හිතට දැනෙන්නට ගන්නවා මේ ගෙහිගේ සම්බාධ සහිතව ඒකාන්තයෙන්ම මේ පිරිසිදු බ්‍රහ්මචර්යාවක හැසිරෙන්න අපහසුයි ඒ වගේම ගෙහිගෙන් මිදලා නික්මිලා මොහොතකට හෝ මේ ශාසනයේ මේ කටයුතු අනුව ජීවත් වෙද්දී සීලය සමාධිය ප්‍රඥාව අනුව ජීවත් වෙද්දී තමන්ට ලැබෙනා වූ සනසීම අසීමිතයි කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ වගේම පින්වත්නි මම හිතන් හිතෙන්නට දේශනා කළා ඉන්න අනතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීලය සම්බන්ධව. කෙනෙකුගේ සීලය මොන ආකාරයේද පරිපූර්ණ භාවයට පත්වෙන්නට ඕනද මේ කියන්න ශාසනයේ උත්තරීතර ප්‍රතිඵලය උදෙසා කියන එක පැහැදිලි කරලා දෙනවා. ඒ කොහොමද කියනවා නම් මේ ප්‍රසාදයට පත්වුණු කෙනා මේ කියන්නේ පින්වත්නි භික්ෂුන් වහන්සේ නමක්ගේ ජීවිතයට අනුව හැබැයි ගේ ජීවිතයට කියලා මේ අත්හරින්නට තියෙන්නේ ඒ භික්ෂුවේ සීලයේ තියෙනා වූ ශික්ෂාපද වලින් සාපේක්ෂව බැලුවොත් යම් ප්‍රමාණයක් ඉවත් වෙනවා. එහෙම නැතුව ප්‍රතිපදාවේ ඇති වෙනසක් නැහැ. අන්න ඒ නිසා බැලුවට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහිදී යම් කෙනෙක් ප්‍රාණාතිපාත පටිවිරතෝ හෝති. ඒ වගේම නිහත දණ්ඩෝ නිහත පානෝ දයාපන්නෝ නෝරති කියලා දේශනා කරනවා මේ දේශනා කරන්නේ පින්වත්නි යම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වෙන්නනවා ප්‍රාණඝාතයෙන් වෙන්නුනාට එයින් එහාට ගෙවෙන්න කරුණා මෛත්‍රිය මෙන්න මේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම කියන කාරණය තුල ඇති වෙන්නට ඕන කියන එක මේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කරුණා මෛත්‍රිය සත්‍යයන්ගේ යොමු වෙලා තමන් දඩු බහැර කළා වූ ඒ වගේම සත් බහැර කරා වූ පුද්ගලයෙක් බවට පත් වුණොත් ඒ සත්‍යයන් කෙරේ කරුණාවෙන් මෛත්‍රියෙන් ප්‍රාණඝාතයෙන් වෙන්වීම කියන කාරණ එකක්. ඒ වගේම මම ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ඉන්නවා කියන බරක් එක්ක ඉන්නා වූ ස්වභාවය තව එකක්. මේකට හේතුව තමයි පින්වත්නි බුදුගණේ පහළ වෙන්නට පෙර යුගයේ සීලයක් තිබුණා. හැබැයි මේ සීලය අපි යන ප්‍රතිපදාව සම්මා දිට්ඨිය තුල පිහිටාගත්තු දෙයක් වෙන්නට ඕනේ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ අපි යන ප්‍රතිපදාව ගමන කුමන ප්‍රතිඵලයක් උදෙසාද යන්නේ කියන එක දේශනා කරන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං මේ දුක පිළිබඳව තියෙනා අවබෝධය ඒ වගේම දුකට හේතුව පිළිබඳව තියෙනා අවබෝධය ඒ දුකේ නිරෝධය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන මේ දර්ශනය අතුව යන්නා වූ කෙනාට ඉන් අනතුරුව මෙන්න මේ සම්මා සංකල්පයේ පිහිටා ඉඳගෙන තමයි ප්‍රාණඝාතයෙන් බෙන් වෙන්නේ. සම්මා සංකප්පය කියන්නේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකල්ප. එතකොට වෛරයකින් තොරව අවිහිංසාවෙන් යුතුව නෙක්ඛම්මයට බැහැගෙන අද පින්වතුන් මේ වෙලාවේ මේ ගේ ජීවිතය අත්හැරලා ඇවිල්ලා නෙක්ඛම්මයකට බැසගෙන ඉන්නෝ යම් ප්‍රමාණයකට. ඒ ප්‍රමාණයද පින්වත්නි දේශනා කරන්නේ ඒකත් කරුණාව මෛත්‍රිය පදනම් වෙච්ච දෙයක් තුල මේ ගමන යන්නට ඕන. එහෙම නැත්නම් අපිට මේ සීලය ආරක්ෂා කරන එක දවසක් සිල් ආරක්ෂා කළා සිල් මිදෙන වෙලාවේ එහෙම මොනොස් සතුටක් එන්නේ. බොහෝ දිනෙකට සීලය පවාරණය වෙලා යද්දි තියෙනවා ලොකු සැනසීමක් මේ සීලේ ඉන්න වෙලාවට වඩා. එහෙමනම් අපි බලන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව දුකක් පිණිසද කායික යම් දුකක් කාටත් තියෙනවා. නමුත් මානසික සහනය නැත්නම් මේ සීලය කියන මුල් පදනම තුලම එින් එහාට ප්‍රතිපත්තියක් ගැන අපිට හිතන්නට බෑ. අපි මේ සීලය ආරක්ෂා කරන්නේ යම් පදනමක ඉඳගෙන ඒ තමයි සම්මාදිට්ඨිය කියන පදනමේ ඉඳගෙන අපි මේ සීලය ආරක්ෂා කරන්නේ නෙක්ඛම්ම සංකල්පනාව, අවිහිංසා සංකල්පනාව, අව්‍යාපාද සංකල්පනාව කියන මේවායි යුතුයයි. එහෙම නැතුව කෙනෙක් මං සීලය ගත්තා, සීලය සමාදන් වුණා කියලා ප්‍රාණඝාතයෙන් දුරු වුණා කියලා මහා බරක් විදියට හිටියොත් ඒක පින්වත්නි සීලය අසහනයක් පිණිස හේතු වෙනවා. හැබැයි මේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ වගේ අසහනකාරී සීලයක් නෙවෙයි හොඳටම පේනවා ඒ සීලේ අර නිහිත දණ්ඩෝ නිහිත සත්වෝ කියන තැන මේ දඬු මුගුරු පැත්තකට තබලා ඒ වගේම දයාවෙන් යුතු සීලයක් පිළිබඳව දේශනා කරන්නේ. එහෙමනම් මන්න ඒ වගේ සීලයක් ආරක්ෂා වෙනවා නම් ඒ සීලය ඒකාන්තයෙන්ම සමාධි සම්වත්තනික බවට පත් වෙනවා. එහෙම සීලයක් හැරපින්වත්නි සමාධිය පිණිස ඒකාන්තයෙන්ම තුඩු දෙන්නා වූ සීලයක් වෙන නැහැ. අපිට ඒකාන්තයෙන්ම මේ සමාධිය පිණිස හේතු වෙනවනම් අන්න ඒ වගේ කැඩුම් බිඳුන් නැති පිරිසිදුනා වූ සීලයක් තියෙන්නට ඕන. අන්න ඒවා ඒ කාරණය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපේ ජීවිතයේ සහනය මේ කියන්නා වූ මූලික ශ්‍රද්ධාවේ පිහිටාගත්තු කෙනාට සීලය පදනමක් බවට පත් කරගත්තු කෙනාට මේ සහනය මේ ශාසනයේ මූලික පියවර තුලම තියෙන්නට ඕන. වෙනද පින්වත්නි ප්‍රාණඝාත අදත්වා දාන කාමමිත්‍යාචාර මුසාවාද සුරාපාන කියන මේ දුෂ්චරිතයන් වෙන්නට පුළුවන්. නමුත් ඒ පිළිබඳව අපිට ලොකු අවධානයක් නැහැ. එහෙම නොකර ඉන්නා වූ පිරිසත් ඕනෑ තරම් අද ඉන්නවා. එහෙම ඉතින් අපි ආරක්ෂා කරනවා නම් මෙන්න මේ පදනම තුල පිහිටා ඉඳගෙන ආරක්ෂා කළොත් කරුණාව මෛත්‍රිය සහිතව ආරක්ෂා වෙන සීලයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහිදී පින්වත්නි වඩාත් විස්තර නැතුව අපි ඍජුවම් බැලුවොත් මෙහිදී කරුණාවත් මෛත්‍රියත් පදනමේ තබාගෙන යන ගමනක් තමයි මේ තුල මූලික ප්‍රතිපදාව තුලම අපිට තියෙන්නේ. එහෙමනම් මෙහිදී සීලය ප්‍රාණඝාතයෙන් වෙන්වීම ඒ වගේම අදත්තා දාණය කියන එකෙන් බෙන්නනවත් එක්කම අපි අනිත් අයට ඇතිවෙන්නා වූ බිය දෙන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. අබය දෙනවා කියලා කියන්නේ අනිත් අයට පිය තති ගැනීමක් නැහැ අනිත් අයගේ දෙයක් අපි පැහැර ගන්න නැහැ. ඒ වගේම කාමයේ වර්ධවා හැසිරීමක් අපි නැහැ. ඒ වගේම මුසාවාදය සුරාපානය කියන මේ දුෂ්චරිතයන් තුළ හැසිරීමක් නැති වෙනකොට අපේ සීලය ආරක්ෂා වෙනවා. අන්න පෙම්වත්නීන් අනතුරුව බුදුරජාණන් වහන්සේ මේ පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා කියන මේ වචනයෙන් වෙන්නා වූ වැරදි පිළිබඳව සීලයේදී දේශනා කරනවා. මේ වැරදි නිසා අපේ මානසික සහනය දුරු වෙනවද? එහෙම නැත්නම් මානසික සහනය ඇති වෙනවද කියන එක තමා තුළින්ම බලන්නට ඉඩ ප්‍රස්තාව ලබා දෙනවා. අන්න ඒ නිසා යම් කෙනෙකුට මේ ධහම භුක්ති විඳින්නට අවශ්‍ය නම් ඒ වගේ මේ දහම් පරිහරණය කරන්නට බලන්නට අවශ්‍ය නම් කවදාවත් මේ දහම තමන්ගේ අම්මා තුලින් දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. තමන්ගේ පියා තුලින් දකින්නට තියෙන දෙයක් නෙවෙයි. දරුවන් තුලින් දකින්නට තියෙන දෙයක් නෙවෙයි. තමා තුලම තමාගේ අධ්‍යාත්මික ජීවිතය තුලම රැස් කරගත්තා වූ ධනයක් වන සීලය, සුතය, ත්‍යාගය, ප්‍රඥාව ආදී වූ ගුණධර්ම රාශියක් මත පදනම් වෙන්නා වූ දෙයක් තමයි අපිට දකින්නට තියෙන්නේ. අන්න එහෙමනම් පින්වත්නි මේ වෙලාවේ මේ සීලය අද බොහෝ දෙනෙක් කියා සිටිනවා බුදුරජාණන් වහන්සේ සීලයක් පිළිබඳව සීලය මේ වගේ අපි අද සමාදන් කරන වගේ කලේ නැහැ කියලා. ඉතින් බිම්මාත්නි සීලය සමාදන් කරන්න දෙයක් නැහැ. මේ සීලය පිළිබඳව කියලා ඉවර වෙනකොටම අර පුද්ගලයා දැන් ඒ වෙලාවේ හිටියේ ජානුස්සෝනි බ්‍රාහ්මණයා. එතුමා කල්පනා කරලා බලනවා අනේ මටත් මේ විදිහේ සීලයක් තියෙනවා නම් මොනතරම් සහනයක්ද කියලා අපි අද වගේ අපි දෙන දෙයක් ගන්නව නෙවෙයි. ඒ අය තමා විසින්ම සමාදන් වෙනවා. සමාදන් වෙනවා කියන එකේ අර්ථයම තමයි තමන් හිතින් ඒකේ පිහිටටපත් වෙනවා, හිතින් සරණ යනවා. අන්න ඒ වෙලාවේ පුද්ගලයාට සීලය පිහිට තියෙනවා. එහෙම නැත්නම් අද හුඟ දෙනෙක් අහනවා මේ චතුරාර්ය සත්‍ය කොහොමද සීලයෙන් තොරව අවබෝධ කළේ කියලා. පින්වත්නි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න කලින් මේ පුද්ගලයා මේ සීල කතාව දේශනා කරද්දීම සීලයේ පිහිට තමා විසින් සකසාගෙන ඉවරයි. ඊළඟට උන්වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රතිපදාව පැත්තට යොමු වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බීජගාම් භූතගාම කියන මේ බීජයන් කැඩීම ඒ වගේම ගස් කොළන් කැපීම ආදිය තුලින් භික්ෂුන් වහන්සේට උපසම්පදා භික්ෂුන් වහන්සේට ආපත්‍යක් වෙනවා. අන්න ඒවායින් තොරවීම භික්ෂු සීලය විදියට මෙහිදී දේශනා කරනවා. හැබැයි මේක ගිහි සීලයක් භික්ෂු සීලයක් විදියට වෙන් කළා නොතිබුණත් මේදී අපට හොඳටම පේනවා මේ ආජීව අට්ටමක සීලය මේ තුල තියෙනවා. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා උදෙසා ඒ විදියට කුහනා ලපනා නේමිත්තිකා කියන මේ දේවල් ගිහි අය කළත් කුහක කමෙන් ඒ වගේම හොර තරාදිකම හොර මිනුම් ක්‍රම ආදිය තුලෙන් කළොත් ඒක ජීවනෝපාය වැරදි ඒක මිත්‍යා ආජීවයට අයිති වෙනවා ඒ නිසා මිත්‍යා ආජීවය යම් කෙනෙකුට තියෙනවා නම් ඒ පුද්ගලයාගේ මේ ආධ්‍යාත්මික ජීවිතය ඒ වගේම සීලය සමාධිය ප්‍රඥාව වඩා ගැනීමට මේක බාධාවක් වෙනවා එහෙම පින්වත්නි අනතුරුව මේ සීලය පිළිබඳව විශාල දේශනාවක් තියෙන එක කෙටි වේලාවකින් කියන්නට බෑ සමස්ත දේශනාව බැලුවොත් එක කාරණයකට මේ අනවසෑ හෙන්න වෙලාවක්. ඒ නිසා මෙහි සම්පින්ඩනයක් විදියට ඊළඟට දේශනා කරනවා සන්තුට්ඨිය පිළිබඳව. සන්තුට්ඨිය කියලා කියන්නේ ලද දෙයින් සතුටු වීම. වික්ෂුන් වහන්සේට නම් චීවර පින්ඩපාත, සේනාසන ගිලාන ප්‍රත්‍ය. ඒ වගේම ගිහි කෙනෙකුට නම් ඇඳුම් පැළඳුම් නිවාස බෙහෙත් හේත් කියන මේ දේවල් ආහාර මේ දේවල් වල අවශ්‍යතාවය පින්වත්නි දෙවිදියකට අපිට පෙන්වන්නට බෑ. ඒ භික්ෂුවක් ගෙන ගියත් ප්‍රතිපදාව ගිහි කෙනෙක් ගෙන ගියත් ඒ කරන්නට තියෙන කෙලෙස් නිවීම නම් කෙලෙස් වලින් ඉවත් වීම නම් එකම ක්‍රමයක් තමයි දකින්නට ලැබෙන්නේ. ඒ නිසා භික්ෂුවට යම් වෙලාවක චීවර රාශියක් තබා ගැනීම තුලින් ඒ වගේම ලැබෙන ලැබෙන දෙයින් තුටුවීමක් නැතිව ඒවා පරිභෝග කිරීම තුළින් දුකකට පත්වෙනවා නම් ඒ වගේම පිණ්ඩපාතය ලැබෙන ප්‍රමාණයෙන් තොරව ලබා ගන්නට තව තවත් මදි මදි කියලා යන ස්වභාවය තියෙනවා නම් සේනාසනය ලැබෙන සේනාසනයකින් සතුරු වෙන්න බැරි නම් ගිලම්පස ලැබෙන ගිලම්පසකින් සතුරු වෙන්නට බැරි නම් එයින් එහාට පින්වත්නි මේ ප්‍රතිපදාවේ බොහෝම අපහසුයි ගමන් කරන්නේ මොකද හේතුව මේ ආසේ යන කුරුල්ලෙකු වගේ සමානව දේශනා කරන්නේ තමන්ගේ සැහැල්ලු බව පිණිස. ඉතින් ගිහි කෙනෙක් පිළිබඳව මේ පින්බතුන්ට අනුව කල්පනා කරලා බැලුවොත් ගිහි කෙනෙකුට ආහාරය සම්බන්ධව ඇති වුණොත් තෘෂ්ණාවක් මේක පින්වත්නි ආහාරය ගනිද්දී අපේ ආහාරයේ තියෙනා අවශ්‍යතාවය එකක් ඒ වගේ මෙහි තුල පහළ වෙන්නා වූ දුක හා ක්ලේශය කියන්නේ තව එකක්. ආහාරය තුල පහළ වෙන්නා වූ ස්වභාවය තමයි නිවදවායන මදායන මණ්ඩනායන විභූෂනාය. මේ ශරීරයේ යැපීම් පිණිස අලංකාරය පිණිස නෙවෙයි. මේ ප්‍රත්‍යවේක්ෂාවකින් කරන්නේ මේ ශරීරයේ පැවැත්ම පිණිස ගන්නා වූ දෙයක් ආහාරය කියන්නේ. එහෙම නැත්නම් අපිට හොඳටම පේනවා මේ දිවට එද්දී අමෝතු රස තෘෂ්ණාවක් එක්ක ඇතුළට යනවා. නමුත් පිට වෙද්දී ශරීරයෙන් දුක් වේදනාවක් එක්ක දේශයක් සමග පිට වෙනවා. හටගනිද්දී රාගානුසය රාගේ හට ගන්නවා. ඒ වගේම ශරීරයෙන් ඉවත් වෙද්දී දේශය හට ගන්නවා සියුම්ම. බලන්න පින්වත්නි අපිට අවශ්‍යතාවයට පරිභෝග කළා නම් අපි මේ පිළිබඳව කවදාවත් ආහාරය නිසා Tamanට දුකක් ඇති වෙන්නේ නැහැ. තමන්ගේ මේ ශරීරයේ යැපීම පිණිස ඒ වගේම ශරීරය අලංකාර කරන්න නෙවෙයි ශරීරය උස්මහත් කරන්න නෙවෙයි ශරීරයේ පැවැත්ම පිණිසයි ආහාරය ගන්නේ කියනකොට ඒ පුද්ගලයා තුල රාගය නැහැ. ඒ තුල තියෙනා වූ 아무තු බැඳීමක් නැහැ. හොඳට සිහිය එලවලා තමන්ගේ මේ මුකේ හැපෙන්නා වූ ස්වභාවය ඒ වගේම ආහාරයේ දත් කෙලස් සමග ඇඹරිලා මේ ක්‍රියාවලියක් වෙන්නා වූ ස්වභාවය බලාගෙන හිටියොත් මේ තුල කුමන රාගයක් පහළ කරන්නද කියලා මහා සම්වේගයක් හටගන්නවා. අන්න ඒ නිසායි ආහාරය නිසිවිරිද්දියට තමන්ට අවබෝධ කරන්න පුළුවන් වුණොත් අනාගාමී භාවය දක්වා තමන්ගේ ජීවිතය දියුණුව ඇති වෙනවා. අන්න ඒ නිසා පින්වත්නි මේ ආහාරයේ තියෙනා වූ ස්වභාවය තමයි අර ගින්නක් වගේ අපිට මදි කියන ස්වභාවය තියෙනවා නම් අපිට අද ලෝකයේ රසය වෙනුවෙන් නානාවිද දේවල් නිෂ්පාදනය වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අවශ්‍ය පැත්තෙන් අඩු වෙනවා. මොකද ඒවා ඒ තරම් કૃතිම දේවල්. ඒ දේවල් එක්ක අපි ඒවා අරගත්තට පස්සේ අද ආහාරය නිසා රස තෘෂ්ණාවක් වැඩිලා තියෙනවා. පුද්ගලයා කල්පනා කරනවා හිට වේදී තවත් දෙයක් ලැබුණොත් හොඳයි. ඒ දේත් අනුභව කරනවා. තවත් දෙයක් ලැබෙනවා. ගින්නක් වගේ පින්වත්නි කවදාවත් මේ දේවල් වල නිමාවක් නැහැ. හැමදාම ප්‍රාර්ථනා කරන්න ප්‍රාර්ථනා කරන්න දේවල් ලැබෙනවා. ඒ දේවල් නිසාම ඒවායේ නොලැබීම හමුවේ වෙන්නා වූ දුක බලන්නේ නැහැ. එකම කාසිය දෙපැත්ත වගේ මේ සැපත් දුක දෝලණය වෙනවා. Taman සැපේ තියෙද්දි බලනවා. සැපේ හොඳයි කියලා අල්ලගන්නවා. සැපේ නැති වෙන තැන දුකකටපත් වෙනවා. දුක හොඳ නැහැ කියලා දුකත් සමග ගැටෙනවා. සැපේටපත් වෙනවා නැවත දුක මේක පෙම්මාත්නි ලෝකේ පැවැත්ම කියන්නේ මේ සැප දුක දෙක අතර අපි හිර වෙලා ජීවිතය ගත කරන්නේ අන්න ඒ නිසා මේ ආහාරය වගේම අපිට ලැබෙන ඇඳුම් පැළඳුම් අද නානා භාවයෙන් ලෝකේ දකින්නට ලැබෙනවා අපි එක දෙයක් ලැබෙනකොට ඇඳුමේ ස්වභාවය අපිට කවදාවත් ඇඳුමේ අවශ්‍යතාවය එකම දෙයක් ඒ තමයි මේ ශරීරය වසා ගැනීමට දංසමකස වාතා තපසිරින් සබ සම්පස්සානම් පටිඝාතා එතකොට මේ අහුවෙන් වැස්සෙන් මදුරුවන්ගෙන් සත්‍යයන්ගෙන් වෙන්නා වූ මේ සමාජයේ ලෝකේ ජීවත් වෙද්දී ලැජ්ජාව බය කියන කාරණා සඳහා මේ ඇඳුමක් පාවිච්චි කරනවා හැබැයි මොන කෙනෙක් ඇඳුමක් ඇඳගෙන හිටියත් ඔය ඇඳුමෙන් වෙන්නා වූ කාරණේ එපමණයි හැබැයි මේ නිෂ්පාදනයේ අනුව ලෝකයේ නානාවිධ භාවයට තමන් ගිහිල්ලා මේ දේවල් ප්‍රාර්ථනා කරද්දී ලැබෙන දුක අසීමිතයි. ඒ වගේම පවුලක් විදියට ජීවත් වෙන්න බෑ. මොකද සාමියා එහෙමනම් සාමියා නිසා ඒ පවුලම විනාශයි. ඒ වගේම භාර්යාවට ඒ තෘප්තිමත් භාවයක් නැත්නම් මොනතරම් මැදුම් පැලඳුම් ලැබුණත් එහි සැනසීමක් නැත්නම් හෙට තවත් එකක් පතනවා නම් ඒ පතන්නේ දුකමයි. ඒ පවුල්වල කිසිම වෙලාවක සැනසීම ලැබෙන්නේ නැහැ. ඉතින් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබුණොත් යම් ජීවිතයක ඒ ජීවිතයට අර්ථයක් එනවා. ඒ වගේම යම් පවුලකට ලැබුණා නම් ඒ පවුලේ අර්ථය සැලසෙනවා. යම් සමාජයකට රටකට ලෝකයටම ලැබුණා නම් ඒ ලෝකයේ සත්‍යයන්ම සැනසීමකටපත් වෙනවා. එහෙමනම් මේ ගමන පින්වත්නි අපි ප්‍රමන් තුලින්ම පටන් ගත යුතු දෙයක් කියන එක පැහැදිලි වෙනවා. නිවාසය බෙහෙත් හේත් කියන මේ හැම දෙයක්ම මෙහෙමයි. ඒ දේවල් තුලත් පින්වත්නි අවශ්‍යතාවයට පරිහරණය කිරීමත් කෙලෙස් ධර්මයන් පිරිස පරිහරණය කිරීමත් දෙකක් කියන එක අවබෝධ කරගන්නට ඕන. අවශ්‍යතාවයට පරිහරණය කරන කෙනා කවදාවත් මේ දේවල් වල නැසීම නිසා දුකකටපත් වෙන්නේ නැහැ. ඒ වගේ මේ දේවල් විනාශ වීම නිසා තමන්ගේ දරුවන් යාන වාහන ඒ වගේම බාහිර සම්පත්තිය නැසී වෙනස් වෙනසී යාම නිසා කවදාවත් දුකකටපත් වෙන්නේ නැහැ. හේතුව තමන් අවබෝධයෙන් ජීවත් වෙන්නේ ඒ අවබෝධය ලබන්නටයි මෙන්න මේ ප්‍රතිපදාවක් අවශ්‍ය වෙන්නේ. ඒක නිකම්ම හිතලා ගන්නට පුළුවන් සීමාවක් තියනවා. තමන් අල්පේච්ඡ බවටපත් වෙන්නට ඕන, ලද දෙයින් සතුටටපත් වෙන්න ඕන කියලා යම් ප්‍රමාණයකට. හැබැයි මේ ප්‍රමාණය 100%ක් සම්පූර්ණ වීමක් වෙන්නේ නැහැ. ඒක මාර්ගය තුල දියුණු වෙද්දී දියුණු වෙද්දී අපේ මේ හදාගෙන ආපු කෙලෙස් පැත්ත ජීවිතේ අයින් වෙනවා මානසික සහනය සැනසීම පැත්ත උපරිම මට්ටමකට ළඟා වෙනවා එහෙමනම් පින්වත්නි අපිට තේරෙනවා මේ ධර්මය හුරු පුරුදු කරද්දී අපෙන් දේවල් ඉවත් වෙන්න ඉවත් වෙන්න යම්කිසි සහනයක් සැනසීමක් අපේ ජීවිතවලට ලැබෙනවා ආර්ය උතුමන් වහන්සේලාගේ දේශනාව තමයි දේවල් නැති වෙන්න නැති වෙන්න උන්වහන්සේලාගේ සැපේතනයි ඒ වගේම කාම්භෝගේ ජීවිතය ගිහි ජීවිතය කියලා කියන්නේ දෙයක් ලැබෙන්න ලැබෙන්න එතනින් සතුටටපත් වෙනවා. හැබැයි මේ සතුට හමුවේ ඊළඟ පරිවර්තනය දුකක් කියන එක අපි කවුරුවත් දන්නේ නැහැ. දුක සැපත් අතර තියෙනා මුලාව දන්නේ නැහැ. අන්න ඒ නිසා පින්වත්නි මෙන්න මේ ආහාරය, නිවාස, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හේත් කියන මෙන්න මේ ප්‍රධාන අවශ්‍යතා හතර භික්ෂුන් වහන්සේගේ චීවර පින්ඩ පාසේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ අවශ්‍යතා හතර අනුව සසඳලා දේශනා කළොත් භික්ෂුන් වහන්සේ නමක් කෙලෙස් වඩාගෙන මේ දේවල් කළත් ඒ අපායගාමී මාවත සැකසෙන්නේ ඒ වගේම ගිහි කෙනෙක් කළත් ඒත් එකම මාවතක් සැකසෙන්නේ ඒ වගේ මේ පැත්තෙන් බැලුවොත් භික්ෂුන් වහන්සේට ආදීනවය බොහෝයි මොකද හේතුව ප්‍රත්‍ය තමා හොයාගෙන නෙවෙයි ලැබෙන්නා වූ ගිහි අයගේ ලැබෙන්නා වූ ප්‍රත්‍යයෙන් යැපෙන නිසා ඒ පැත්තේ අතුරු විපාකය ඊටමත් සම්වේග ජනකයි ඒක බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවන් තුල දේශනා කරද්දී සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලා තමන්ගේ ජීවිතය නැති කරගත්තා. ඒ තරම් මේ සංසාරේ බියක් දැකලා මේ ආහාරය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාව පිළිබඳව දේශනා කරනවා. සිව්පසය පරිභෝගයේ ප්‍රත්‍යවේක්ෂාව පිළිබඳව මම දේශනා කරනවා. භික්ෂුන් වහන්සේට පාරාධිකා කියන සම්පූර්ණ සීලය නැති වෙන කාරණා හතරක් පැහැදිලි කළා. මම පස්වෙනි කාරණා විදියට යම් දෙයක් දේශනා කරනවා නම් දේශනා කරන්නේ මේ ප්‍රත්‍යවේක්ෂාවයි කියන එක. එයින් තොරව යම් කෙනෙක් ගන්නව නම් ඒකත් ජීවිතේ කෙලසීමට හේතුවක් කියන එක දේශනා කළා. එහෙමනම් පින්වත්නි අපිට මේන් හොඳටම පේනවා මේවා අපේ අවශ්‍යතාවයේ උදෙසා ගැනීමත් අපේ මේ පින්වතුන්ගේ ජීවිත ජීවත් වෙද්දී අනිවාර්යයෙන්ම මේ අවශ්‍යතා අවශ්‍යයි. හැබැයි ඒවා ප්‍රයෝජනය පිණිස වෙන්නට ඕන. කෙලස් වැඩියෙන් පිණිස නම් තමන් තමන්ගේ ජීවිතයට දුක ඉල්ලා කින ගන්නා වූ කෙනෙක්. ඒවට ප්‍රතිකාරයක් නැහැ. තමාගේ මාසහනය තමා විසින්ම හොයා ගන්න කෙනෙක්. අන්න එහෙමනම් ඉන්න අනතුරුව දේශනා කරනවා ඉන්ද්‍රිය සම්බරය පිළිබඳව කොහොමද මේ ඉන්ද්‍රිය සම්බරය දේශනා කරන්නේ අර සෑම සූත්‍රයක වගේම ඇතුළත් වෙන්නේ පිම්මාත්නේ චක්ුණා රූපං දිස්සාන නිමිත්තක් ගාහි නානුභයංජනක් ගාහි එහෙන් රූපයන් දකිනවා ඒ පිළිබඳව ඒකේ අනුභයංජන ගන්න යන්නේ නැහැ ඒ වගේම මේක හොඳයි ලස්සනයි කියලා ගන්නෙ නැහැ. ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, ධර්මතා කියන හැම දෙයක් පිළිබඳවම ස්වභාවයෙමයි. ඒක පින්වත්නි අපි අද හුඟ දෙනෙක් කරන්නට යන්නේ මේ විදිහ අරමුණක් අරගෙන ඒ අරමුණට ප්‍රතිකාරයන් කරන්නට යනවා. චක්කුණා රූපං දිස්සාන නිමිත්තක් ගාහයි නිමිති ගන්න එපා කියනවා. නානුභයංජනක් ගාහයි අනුභයංජන ගන්න එපා කියනවා. හැබැයි අපි අද මොකද කරන්නේ? මේ තියෙනා වූ දකින රූපයකින් රූපේ නිමිත්ත අරගෙන ඒක අපි අසුභයක් විදියට පරිවර්තනය කරනවා. හොඳයි යම් ප්‍රමණකට තමන්ගේ ජීවිතයේ කෙලෙස් දුරු වෙන්නට. හැබැයි පින්වත්නි මාර්ගය නන් නෙවෙයි. මොකද හේතුව අපි මේ රූපේ අරමුණු ගන්න එපා කියන තැන අරමුණක් අරගෙන අපි ඒක අසුබයි ගඳයි පිළිකුල් කියලා ඒ ස්වභාවයෙන් භාවනාවක් විදියට කරනවා. හැබැයි මේ අපි අරගෙන තියෙන්නේ ඉන්ද්‍රිය සම්බර සීලය කියනා වූ සම්බරය නන් නෙවෙයි. ඒ සම්බර සීලය තමයි ඇහෙන් රූපයක් අරගෙන ඒ රූපය ගන්න එපා ඒ වගේම අනුව්‍යංජන ගන්න එපා කියන මට්ටමකටපත් වෙන්නේ තමන් මේ සන්තුට්ඨිය ආදිය තුලින් දියුණු වෙලා කායානුපස්සනාව ආදිය වේදනානුපස්සනාව මේ ස්වභාවයන් ඉක්මවල යද්දී තමන්ටම පේනවා අරමුණක් දැක්කට ඒ අරමුණේ හිත ලගින්නේ නැහැ අරමුණේ බැසගන්නේ නැහැ අරමුණෙන් ඉවත් වෙලා අරමුණෙන් අයින් වෙලා යන ගතිය තමන්ට තේරෙන්නට ගන්නවා අන්න එහෙමනම් අපි අද හුඟ දෙනෙක් කරන්නේ මේ දැක්කා වූ රූපයට නානාවිද භාවයෙන් භාවනාවක් කියලා මේ රූපයට රූපේ තියෙනා වූ ස්වභාවය අයින් වෙන්න කියලා අරගත් රූපයක් අරගෙන වඩනවා. එහෙම නම් නෙවෙයි මෙතන සඳහන් වෙන්නේ මේ චක්කුණා රූපන් දිස්සන්න නිමිත්තක් ගහයි නානුභ්‍යංජනක් ගහයි රූපේ ස්වභාවය ගන්නට එපා ඒ වගේම හිතෙන්නා වූ අනුලක්ෂණයන් රූපයක දකිනවා නම් අපි කේස් හොඳයි ඒ වගේම සම මේ පිටින් පේන්නා වූ ස්වභාවය ඇඳුම් පැළඳුම් ආදිය තුලින් මේ දේවල් හොඳයි කියලා ගන්න එපා කියන ගතියයි දේශනා කරන්නේ. එහෙමනම් බිම්මත්නි අපිට මේ දේ පේනවා මෙන්න මේ විදියට කනෙන් ශබ්දයක් නැහුවට ඒ වගේම නාසයෙන් ගඳ සුවඳ බැලුවට ඒ වගේම දිවෙන් රසය කයින් ස්පර්ශය ඒ වගේම මනසින් එක්කවෙන්නා වූ ධර්මාරම්මණයන් ධර්මාරම්මණයන් කියන්නේ පින්වත්නි අපි එක්කහු කරගත්තා වූ දේවල් වල නිමිති අපිට ඇස් දෙක පියාගත්තා පේන්නට ගන්නවා. දැන් මේ පින්වතුන් භාවනාවට කියලා දිනෙත් පියාගන්නට පුළුවන්. නමුත් දිනෙත් පියාගත්තට අද දවසේදී හෝ මීට පෙර බොහෝ කාලයකට පෙර හෝ ක්‍රියාත්මක වෙච්ච දේවල් තමන්ගේ මනසේ සිතුවම් විදියට දකින්නට ලැබෙනවා. මෙන්න මේ දකින දකින දේවල් තුල තමන්ගේ කරගන්න ගියොත් මේවා නැවත නැවත තමන්ගේම ජීවිතයට වදහිංසා දෙනවා. ඒ වගේම තමන්ගේ දෙයක් නෙවේ විදියට පරතෝ සංකල්පයෙන් යුතුව ඒවා පිළිබඳව බලන්නට පුළුවන් නම් තමන්ගේ සතියෙන් සම්පජඤ්ඤයෙන් යුතුව ගත කරන්නට පුළුවන් නම් තමන්ගේ ජීවිතේ නිවැරදි අර්ථය කරා තමන් ගමන් කරනවා. අන්න ඒ නිසා ඉන්නනතුරුව පින්වත්නි දේශනා කරනවා සති සම්පජඤ්ඤය පිළිබඳව සතියත් සම්පජඤ්ඤයත් කොහොමද දියුණු වෙන්නේ කියලා අපේ පින්වත්නි ප්‍රධාන අරමුණු තුල අපි යෑම ඒ වගේම කතා කිරීම ඉඳුම් මිටුම් ආදී සෑම ක්‍රියාවක් තුලම අපේ සිත හොඳට තමන්ගේ කය දිහාවට හෝ ඒ ක්‍රියාත්මක වෙන්නා වූ ස්වභාවයේ පිහිටලා කටයුතු කරනවා නම් අපිට ඒ තුල පිහිටා ඉදීම තුලින් හිත බැහැ ගන්නවා අතීතයෙන් තොරව අනාගතයෙන් තොරව වර්තමානයේ මේ ආධ්‍යාත්මික ජීවිතය තුල තමන්ගේ මේ රූපය හෝ මනස තුල ඇතිවෙන්නා වූ ක්‍රියාවලියට අපි දැන් මේ කරන්නේ නිකම්ම දෙයක් නෙවෙයි පරීක්ෂණයක් ඒ වගේම මේක තමන්ගේ ජීවිතය පිළිබඳව අධ්‍යයනයක් කරන්නේ දකිනවා මේ ජීවිතය කොහොමද පැවැත්ම මේ මම කියලා අරගෙන තියෙන්නේ කුමක්ද කියලා හොඳට විමසා බලනකොට මේකේ යථාර්ථය පේන්නට ගන්නවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගතේටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති. ඒ වගේම සංඝහටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. අසිතේ පීතේ කහයිතේ සායිතේ සම්පජානකාරී හෝති. මේ හැම දෙයක් තිලුම්ම පින්වත්නි ආහාර ගත්තත් ඒ වාගේම තමන් ගමන් කරත් ඒ වගේම එහාට මෙහාට තමන්ගේ අත දිගාරිද්දී ඒ වගේම නවද්දී සෑම ක්‍රියාවත්ම සිද්ධ කරද්දී බලන්නට ඕන මේ හිත යොදවලා කයේ දිහාවට මේ ක්‍රියාවමත් වීම උදෙසා අපි මොකක්ද මේ වෙන්නේ කියන තැන පරීක්ෂණාත්මකව බැලුවොත් බුදුරජාණන් වහන්සේෙහිදී දේශනා කරනවා මේ උච්චාර පස්සාව කම්මේ වැසිකිලි කැසිකිලි කිරීම පවා තමන් මේ සතියෙන් සම්පජඤ්ඤේ යුතුව කටයුතු කරන්නට කියලා විශේෂයෙන්ම පින්වත්නි සතිය කියන ධර්මතාවය තුළ පිහිටා ඉඳගෙන කටයුතු කළොත් ජීවිතයේ සම්පජඤ්ඤය කියලා කියන්නේ ප්‍රඥාව ප්‍රඥාව කියන එක බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි සතියේ කෙලවර තමාගේ සතිය දියුණු වෙද්දී ඒක සමාධියක් බවට පරිවර්තනය වෙනවා ඒ සමාධිය තුළින් දකින දෙය ප්‍රඥාවක් බවට පත් වෙනවා එහෙම නැතුව මේක ප්‍රතිපදාවකින් තොරව සීලයෙන් තොරව සතියක් නැහැ. හොඳටම පේනවා මේ සූත්‍ර දේශනා අනුව බලද්දී සීලය සතියට අපිට හේතුවක් වෙලා තියෙනවා, ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒ වගේ මේ සතිය සමාධියට ප්‍රත්‍ය වෙන බව ඉදිරියට කියවෙනවා. ඒ වගේ මේ සමාධිය තුළින් ප්‍රඥාව පහළ මේ තරම් පැහැදිලිව දේශනාව දේශනා කළා තියෙද්දී අද ලෝකයේ බොහෝ දෙනා බලාගෙන ඉන්නවා එක්ක මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ස්වභාවය තුල හිර වෙලා ඒව වචන බවට විතරක් පරිවර්තනය වෙලා එහෙම නැත්නම් පින්වත්නි මොකක් හෝ ආස්වාදයක් තියෙන අරමුණක් අරගෙන ඒ අරමුණ ඔස්සේම තමන් ගමන් කරනවා නිවැරදි භාවනාවක් කරන්නේ නැහැ. එතකොට මේ ප්‍රතිපදාවක් තියෙනවා සීලය සමාධිය ප්‍රඥාව කියන දියුණු වෙන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්න ඒනොත් පෙම්වත්නි ඉදිරියට ගිහිල්ලා මේ විදියට සතියයි සම්පජඤ්ඤයයි දියුණු වෙනකොට පුද්ගලයා දකිනවා මේ මනසේ තියෙනවා මායාවක් විදියට මේ පංච නීවරණ ධර්මයන් කාමච්ඡන්දය ව්‍යාපාදය තීන මිද්දය උද්ධච්ච කුක්කුච්චය විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්මයන්ගේ පහළවීම පේනවා ඒවාට පින්වත්නි රාගය කියන ධර්මතාවය අපිට අවබෝධ කළ යුතු දෙයක් ඒක දැක්ක යුතු දෙයක් දැකලා ප්‍රහාණය කරන්නට ඕන නැතුව නිකම් ප්‍රහාණය කළොත් ඒ රාගයේ ස්වභාවය වෙනස් කරලා නැවත එනවා. එතකොට අපිට තමන්ට ප්‍රධාන අරමුණක් තියෙන්නට පුළුවන් ආනාපාන සතිය වගේ. ඒ ආනාපාන සතිය දකෙද්දී අර බාහිරෙන් එන්නා වූ මනසේ තුල ක්‍රියාත්මක වෙන්නා වූ කාමච්ඡන්දය දකිනවා. කාමච්ඡන්දේ ඉන්නේ කවදාවත් මම කාමච්ඡන්දයයි කියලා නෙමෙයි. කාමච්ඡන්දේ ඉන්නේ තමන්ගේ හිතට ස්වභාවය වෙනස් කළා රූපයක් විදියටයි පේන්නේ මනසේ නිර්මාණය වෙන චිත්‍රයක් විදියටයි පේන්නේ අන්නේ පේන්නා වූ චිත්‍රයට අපි නැවත නැවත බිය වෙලා ඒක ඉවත් කරන්න හෝ ගියොත් අපේ මේ ස්වභාවය භාවනාවෙන් අපිට ප්‍රතිඵලය නිවැරදි ප්‍රතිඵලයක් උදෙසා යන්නේ නැහැ ඒ නිසා අපි භාවනාවේ ඉන්නවා තමන්ගේ කෙලෙස් යම් ප්‍රමාණයකට යටපත් වෙලා පේනවනම් අර දෙය කෙරෙහිත් සාමාන්‍ය ස්වභාවිකින් ප්‍රඥාවෙන් බලනවා බලනකොට පේනවා මේ කියන්නා වූ දේවල් වලට ලෝභයට, දේශයට, මෝහයට පණ දෙන්න දෙන්න මේවා ආයේ ශක්තිමත් භාවය වැඩි වෙනවා. ඒ වගේම මේ දේවල් අර්ථයක් නැති විදියට ඒ දිහා බලාගෙන හිටියොත් විතරක් ඒ අරමුණ මතුවලා යන්නට යනවා. අපි මොකද කරන්නේ මේවා දුරු කරන්නට දුරු කරන්නට කියන වචන අහලා අහලා අපි මේවා දුරු කරන්නට කියලා ලොකු උත්සාහයක් දරනවා. උස්සාය දරනකොට අර හිතේ තියෙනා වූ සාමකාමී භාවය නැති වෙනවා හිතේ තව තවත් ඇවිස්සීමටපත් වෙනවා ඒ වගේම හිත හොඳට අරමුණේ බැස ගන්නවා නම් මේ දේවල් වටින් පේනවා නම් හොඳට පේනවා මේ දේවල් වලට ඒ තරම් ශක්තියක් තියෙන දේවල් නෙමෙයි එතකොට අපි අඳුනගන්නේ අර පින්වත්නි නිවසකට එනවා හොරෙක් අයේ හොරාව අපි ස්වභාව ටික අඳුනගෙන කියනවා ගිහිල්ලා මෙන්න මේ විදිය හොරෙක් අපේ නිවසට ආවා කියලා එතකොට ඒ හොරාව අල්ලගන්න පහසුයි. හැබැයි මේ විදියට අපේ ගෙදරට හොරෙක් ආවා කියලා විතරක් කිව්වොත් කිසිදු නිමිත්තක් දෙයක් දන්නේ නැතිව ඒ හොරාව ආයෙත් හොයාගන්නවත් බෑ. හේතුව තමයි අපි දකිද්දී අපි රාගය කියන එක අවබෝධයෙන් ප්‍රහාණය කරනවා. අවබෝධයෙන් දකිනවා මේ රාගය ඉන්නේ කොහොමද? රාගයේ ස්වභාවය මොකක්ද? රාගයේ අනුලක්ෂණයන් මොනවද කියලා විමර්ශනය කළ පරීක්ෂණයෙන් යුතුව බලද්දී පේනවා මේ රාගය කියන ධර්මතාවයටත් එහෙමකට ශක්තියක් තියෙනා වූ දෙයක් නෙවෙයි හැබැයි කෙලෙස් මූලයන් විදියට සඳහන් වෙන්නේ මේ සංසාරය ගෙනියන්නට පුළුවන් ඒවත් එක හිත හිතා ගියොත් ඒ වගේම ඒවත් එක ඝනදිනු කරන්නට ගියොත් අනිවාර්යයෙන්ම අපේ භාවනාවේ වෙලාවේදී හිතේ තැම්පත් භාවයට ඒක බාධාවක් බවට පත් වෙනවා ඒ නිසා අපි මේ දේවල් වලට වෛර කරන්නේ නැතිව මේ දේවල් ඉවත් කරන්නට අසීමිත උත්සාහයක් දරන්නේ නැතිව මේවායේ තමන්ගේ ප්‍රධාන අරමුණේ ඉඳි මේ දේවල් කෙරෙහිත් බලනවා පොඩ්ඩක්. එතකොට පින්වත්නි මෙන්න මේ විදියට කියද්දි මේ කාමච්ඡන්දයත් මෙහෙමයි ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ පංචකයයි. මේවා සියල්ල විස්තර කරන්නට වෙලාවක් නැහැ. නමුත් මේ හැම නීවරණයකටම පදනම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මේ අවිද්‍යා තෘෂ්ණා කියන ප්‍රධාන කාරණය. පින්වත්නි අපි යම් වෙලාවක බැලුවොත් Tamanට දේශයක් පහළ වුණොත් ඒ දේශය සම්පූර්ණ විදියට ලිහලා බැලුවොත් ඒ දේශය හේතු වෙලා තියෙන්නේ කොහෙටද කියලා ගිහිල්ලා අනිවාර්යයෙන්ම ලෝභයට හේතු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තරම් දේශය පිච්චෙන ස්වභාවයක්, රළු ස්වභාවයක් තියෙද්දී මේ සංසාර ගමනට මූල හේතුව ලෝභයයි කියලා දේශනා කළේ. නමුත් මේ දේශය ඇති වෙන්නේත් යම් තැනකට අපි හේතු වෙච්ච නිසායි, යම් තැනක් ලෝභයෙන් අල්ලගත්ත නිසායි. වැඩිම දෙයක් නෙවෙයි පින්වත්නි, තමන්ගේ ශරීරයට හෝ අපි බැඳිලා ඉන්න නිසායි මේ දේශයක් ඇති වෙන්නේ. එහෙමනම් මෙන්න මේ සංසාර ගමනට මූලය මූල කාරණය ලෝභයයි කියලා දේශනා කරන්නේ මෙන්න මේ හේතුව නිසායි. මාන්නයක්, දිට්ඨියක් ආදී මේ සෑම දෙයකටම පහළ වීමේ මූල කාරණය මූල හේතුව වශයෙන් දේශනා කරන්නේ ලෝභයයි. ඒ වගේම අවිද්‍යාවෙන් මේ ලෝභ ජනක ස්වභාවය වහලා තියෙන නිසා අවිද්‍යාව තණ්හා කියන දෙක මේ සංසාර ගමනේ මවපියා විදියට දේශනා කරනවා. ඒ කියන්නේ සංසාර ගමනක් හැදෙන්නේ මේ කාරණා නිසායි. අන්න ඒ වගේ පින්වත්නි මේ නීවරණ ධර්මයන් තුල තියෙනා වූ මේ රළු ගතිය බලාගෙන හිටියොත් මේ නීවරණ ධර්මයන්ගෙන් මිදෙනවා කියලා කියන්නේ මේ කාම ලෝකය පිළිබඳව විතරයි අපි දැනගෙන හිටියේ. අන්න ඒ කාම ලෝකයෙන් යම් වෙලාවක අපිට මිදෙන්නට පුළුවන් මේ ආත්ම භාවයේ අපි මේ ඉඳගෙන ඉන්නා වූ ස්වභාවය තුලම අපිට මිදෙන්නට පුළුවන් මේ කාම ලෝකයෙන්. ඒ තමයි රූපී මට්ටම. රූපී මට්ටම කියලා කියන්නේ ධ්‍යාන මට්ටම ධ්‍යාන කියලා කියන්නේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පටමඥානය කියන මේ විතර්කයත් අරමුණට නන්වන ස්වභාවයත් ඒ වගේම ආනාපාන සතිය ආදී අරමුණක් ගත්තොත් ඒ අරමුණට ගෙනල්ලා දාන්නට අපිට යම් මානසිකාරයක් ඕන. ඒ මානසිකාරයෙන් ප්‍රයෝජනය ගන්නවා. ඊළඟට ඒක විතර්කයක් බවට පත් වෙනවා. ඊළඟට ඒ විතර්කය ਵਿਚාරය ඔස්සේ ඒ අරමුණ ඔස්සේ ගෙන යන්නට පුළුවන් ශක්තියක් නිර්මාණය වෙනවා. ඒ තුලම තියෙනවා ප්‍රීතිය තියෙනවා. ඒ වගේම කායික වූ සුඛයක් තියෙනවා. ඒකාගතා කියන හිතේ තැම්පත් වීම තියෙනවා. මෙන්න මේ ධර්මතා පහ යම් හිතක තියෙනවා නම් ඒක හිත නිකම්ම පහළ වෙනවා නෙවෙයි. අපිට ලොකෝ කායික වශයෙන් දැනීමක් ඇති වෙන්නට ඕන. මේක ශරීරයට දැනෙනවා, මනසට දැනෙනවා, ලොකෝ සහනයක් දැනෙනවා. ඒ වගේම ජීවිතයේ මේ කාම සම්පත්තිය තුළින් මේ වගේ රූපී මට්ටමක ස්වභාවයක් ලබන්නට පුළුවන් කියන එක අපිට තමා තුළින්ම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් දෙයක්. අන්නේ නිසා ඊළඟට පින්වත්නේ මේ විතර්කයේත් ਵਿਚාරයේ ශක්තිය අපි හලනවා. ඒ ශක්තිය නැති වුණාට පස්සේ හිතේ ඉතුරු වෙන්නේ ප්‍රීතියයි සුඛයයි ඒකාග්‍රතාවයයි සහිත වුණා වූ ဒုတိ ය ඥානය, ඒ වගේම සුඛයත් ඒකාග්‍රතාව සහිත තතිය ඥාන මට්ටමකටපත් වෙනවා. එහිනුත් පින්වත්නි එහාට ගියාට පස්සේ උපේක්ඛා ඒකාග්‍රතාව කියන උපේක්ෂාවකුත් මනසේ ඇලීම් ගැටීම් ස්වභාවයෙන් තොර වුණා වූ ස්වභාවයකුත් ඒ වගේම හිත අරමුණේ බැසගත්තා වූ ස්වභාවයකුත් කියන මේ දෙක විතරයි ඉතුරු වෙන්නේ. ඒක හතරවෙනි ධ්‍යානයේ විදියට දේශනා කරනවා. එහෙමනම් මෙන්න මේ ධ්‍යාන හතරෙන් යුතු පුද්ගලයා මේ විදියටම ධ්‍යාන තුළින් තමන්ගේ ජීවිතය අභිඥාව දිසා යොමු කරනවා. ඒ අභිඥා පිළිබඳව ත්‍රිවිද්‍යා විදියට මේ සූත්‍රය දේශනා වෙනවා. පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන පින්වත්නි පෙර જાතීන් පිළිබඳව සිහිපත් කරනවා. ඒ જાතීන් සිහිපත් කරනකොට තමන්ට පේනවා පෙර පෙර ජීවිතවල තමන් මේ විදියට හිටියා මේ විදියෙන් තමන්ගේ ජීවිතය ගෙන ගියා කියන මේ ස්වභාවය අපිට ගොඩාක් දුරට දකින්නට ලැබෙන්නේ සමතයත් එක්ක යන්නා වූ භාවනා ක්‍රමය තුල. විපස්සනාව තුල මේවාට විශේෂ අවබෝධ අවධානයක් යොමු කරෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ ධර්මතා පෙර තමන් විසුවා වූ ස්කන්ධයන් දකිනකොට අබුද්ධෝත්පාද කාලයේ මිනිසයන් හිතුවේ මේ දේවල් මේ තමන්ගේ ආත්මයයි කියලා වරද්දවල ගත්තා. ඒ නිසා ඒ අය දෘෂ්ටියෙන් දෙකකට ගියා උච්ඡේද දෘෂ්ටියත් ශාස්ත්‍රත දෘෂ්ටියත් කියන මේ දෘෂ්ටි දෙකේ තුල ඒ පිරිස හිර වුණා. නමුත් බුදු කෙනෙක් ලෝකයේ පහළ වෙලා මේ ධර්මතා දෙකෙන් මුදවලා ගන්නවා මැදුම් පිළිවෙතකට ඒ තමයි මේ ස්වභාව දෙකෙන්ම අයින් වෙච්ච තැනක්. ඒ තමයි පින්වත්නි මධ්‍යම ප්‍රතිපදාව කියන මේ ධර්මතා අටකින් යුතු මේ ප්‍රතිපදාව. අන්නෙහිදී මේ විදිහට පෙරවිසෝ ස්කන්ධයන් දැකලා තමන්ගේ ජීවිතය දැන් ස්කන්ධයන් විදිහට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ නමක්. පෙර තමන් මේ මේ විදියට මේ මේ ಜಾති වල මේ මේ ගෝත්‍රයේ හිටියා මේ මේ සත්‍යයන් වෙලා උත්පත්ති ලැබුවා කියන එක තමන් තුළින්ම ප්‍රත්‍යක්ෂ වශයෙන් දකිනවා. ඒ වගේම සත්‍යයන්ගේ චුතෝත්පත්ති කියන චුතෝපත චුතෝත්පත්ති පිළිබඳව ඥානය තමන් ලබනවා. දකිනවා මේ ලෝකයේ සත්‍යයන් මරණයටපත් වෙනවා. ඉමේවත බොන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා වචී දුච්චරිතේන සමන්නාගතා මනෝ දුච්චරිතේන සමන්නාගතා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨි කම්ම සමාදානා තේ කායස්ස බේදා නිරයන් උපවාජ්‍යති එතකොට දකින්නවා මේ සත්‍යය මරණයටපත් වෙනවා ඒ වගේම නැවත උත්පත්ති ලැබනවා මේ බොස්තරකයන් වසිල්ලා මරණයටපත් වෙන්නා වූ පිරිස නිරේ දුගතිය උත්පත්තිය ලැබනවා මිත්‍යා දෘෂ්ටියෙන් යුතු පිරිස මේවා උත්පත්තිය ලැබනවා කියලා දකිනවා එහෙම පෙන්වත්නි සුචරිතයක් දකිනවා මේ සුචරිතය කළා වූ අය මේ විදියට යහපත් ලෝකවල උත්පත්තිය ලබනවා කියන කාරණය සීමාවක් නැතුව දකින්නා වූ අවස්ථාවල් තියෙනවා මම දකින්නා මේ තනත්තාට හිතෙනවා මේ ලෝකය කියලා අල්ලගත්තු දෙයක් නැහැ උත්පත්ති රාශියක් ස්කන්ධයන්ගේ පහළ වීමක් විතරයි රූපස්කන්ධය වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධයන්ගේ පහළවීමක් ලෝකය කියලා අපි බදාගෙන අල්ලගෙන තියෙන්නේ කියලා දකිනවා. එක්කට පස්සේ මේ පිළිබඳව ආශාවක් නැහැ. මේක මොනතරම් බැලුවත් මේක සීමාවක් දකින්නට බෑ. අනමතග්ගෝයන් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායතේ කෙලවරක් දකින්න බැරි ප්‍රමාණයකට මේක අනන්තයි කියලා දකිනවා. ඊට පස්සේ බිම්මත්නේ Tamanට හිතෙනවා මේ ආශ්‍රවයන්ගෙන් මිදෙන්නට ඊළඟට කාමාශ්‍රවය භවආශ්‍රවය දිඨාශ්‍රවය අවිජ්ජාශ්‍රවය කියන ආශ්‍රව ධර්මයන් අවබෝධයෙන් දැකලා අවබෝධයෙන් ඒවායේ වටිනාකම දුන්නේ කොහොමද කියලා ජීවිතය අවබෝධයෙන් දැකලා ජීවිතයේ වටිනාකමක් දෙන්න දෙන්න මේවායේ ශක්තිමත් භාවය ගොඩනැගුණේ කොහොමද මේ වටිනාකම ඉවත් කිරීමෙන් කොහොමද මේ තණ්හාවෙන් මිදීම තුල මේ ආශ්‍රවයන් නිකාම දෙයක් බවට පත් කළා. එදාට කාමාශ්‍රවයෙන් මිදුණ වෙනවා. භවආශ්‍රවයෙන්, ditthාශ්‍රවයෙන්, අවිච්ඡාශ්‍රවයෙන් කියන මේ ආශ්‍රව ධර්මයන්ගෙන් මිදීම සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ගඵලයන් තුල සිද්ධ වෙන බව බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවේ ආසවක්ඛ ඥානය තුලින් පැහැදිලි වෙනවා. එමනම් පින්වත්නි මෙන්න මෙහිදී බුදුරජාණන් වහන්සේ මේ අතරතුර අහනවා මේ ජහන ටිකේම මේ මට්ටමේදී ජහන පිළිබඳව දේශනා කරද්දී නුඹ රැවටෙන්නට එපා මේ මහා හස්තියාගේ පාපියවරක් කියලා තවත් ගමන යන්නට ඕන තවත් ඔය හස්තියා කියලා ඔතනින් රැවටීමකටපත් වෙන්නට එපා කියලා කියා සිටිනවා ඉන්න අනතුරු අභිඥාවලට එනවා මේ ත්‍රිවිද්‍යාවලටපත් වෙච්ච පුද්ගලයා පිළිබඳව කියනවා ඔය පමණකින් හිතන්නට එපා. ඔය ශාසනයේ මහා ඇතා කියලා මෙපමණකින් මම කියන්නා වූ මේ හස්තියාගේ උපමාව සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙමනම් කොහොමද මේක සම්පූර්ණ වෙන්නේ? මෙන්න මේ ආසවක්ඛ ඥානය තුළින් සියලු ආශ්‍රවයන් දුරු වීම තුළින් පැහැදිලි වෙනවා. සියල්ල අවබෝධ වෙනවා. මෙන්න මේකයි ශාසනයේ අර්ථය කියන එක. මෙපමණකින් මේ උපමාව සම්පූර්ණ භාවයට පත් වුණා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ දේ පෙම්වත්නි අපි අද ලෝකයේ බුදුරජාණන් වහන්සේ නමක්ගෙන් ප්‍රාර්ථනා තබාගෙන මොනවද ප්‍රාර්ථනා කරන්නේ? ලෝකයේ අපි මොනවද උන්වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක අපි විමසලා බලන්නට ඕන ක්‍රමයක් අපිට පැහැදිලි කරලා දෙනවා. අද අපි බෝධියක් ගාවින් මොනතරම් ප්‍රාර්ථනා කර කර ඒවා ඒ දේවල් ඉල්ල ඉල්ල ඉන්න ස්වභාවයක්ද තියෙන්නේ අද පින්වත්නි දඹදිවට ගිහිල්ලා බැලුවොත් ඒ දඹදිව බුදුරජාණන් වහන්සේ නිහඬව බුද්ධත්වයට පත්වෙච්ච තැන අද භෞතික දෙයක් නැතිව කිසිම කෙනෙකුට සාදුකාරයක්වත් නැතිව එතන කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. එහෙම කරනවා නම් බොහෝම සල්ප වූ පිරිසක් තමයි. ඒත් ඔය තායිලන්ත බුරුම වගේ පිරිස් එහෙම නිවැරදි විදියට භාවනාවක් කරනවා. අනිත් පිරිස ඔක්කොම සද්දබද්ද ඒ වගේම හැම දෙයකින්ම බුදුරජාණන් වහන්සේ උපහාර කරනවා කියලා නානාවිධ දේවල් කරනවා. නමුත් Taman කල යුත්ත දන්නේ නැහැ. මොකද බුදු කෙනෙක් බුදු වුණේ එතන නිහඬව කවදාවත් සද්ද බද්ද තිබුණේ නැහැ. උන්වහන්සේ නිහඬව Tamanගේ දෙනෙත් පියාගෙන මේ ශරීරයට අවධානය යොමු කළා අවබෝධ කරගත්තා වූ ධර්මය අවබෝධ කරපු තැනත් අද තියෙනා වූ දේවල් දැක්කට පස්සේ අපිට හිතෙනවා මේ ධහම කියන එකට මොනතරම් අද වැරදීමකින් අරගෙන තියනවද එහෙමනම් අපි මේ ධර්මය දකින්නට ඕන පින්වත්නි ඔය බාහිර දේවල් තුලින් කවදාවත් අපිට කෙනෙක් ඇවිල්ලා හවුවොත් ඔය ආගමේ ඔය තියෙන මොකක්ද දර්ශනය කියන එක අපිට පැහැදිලි කරන්නට දෙයක් නැහැ. අපි මේ දේවල් කැඩෙද්දි බිනෙද්දි භෞතික දේවල් ඒවත් එක ගැටෙනවා නම් අපි දහමෙන් තොරයි. මේ වගේ මිනිස්සයා බෙදාගෙන තියෙනවා නම් මේ එකම సంతානයක කෙලෙස් වල සුද්ධ කරද්දී එකම මිනිසෙක් නිර්මාණය වෙන්නේ මිනිස්යාගේ ස්වභාවය කෙලෙස් දුර වෙනකොට ස්වභාවයේ එකම මානසික තත්ත්වයක් කියන එක අවබෝධ කරගන්න තුරුම අපි මේ ಜಾතිවාදයෙන් මේ වගේ මාගම්වාදයෙන් නානාවිද දේවල් වලින් තවත් මේකට බුදුරජාණන් වහන්සේ කිව්වා කියලත් එකතු කරගෙන අපි බුදුරජාණන් වහන්සේට නොදැනම නිග්‍රහ කරන්නා වූ පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා අපි මෙවැනි දවසක අපි අදහස් කරගන්නට ඕන තමන්ගේ ජීවිතයෙන් මේක අත්දා බලන්නට මේ ආත්ම භාවය තුල යම් ශක්තියක් උපදවා ගන්නට ඒ ශක්තිය පින්වත්නි කවදාවත් සීලයෙන් සමාධියකින් ප්‍රඥාවකින් තොරව ලබන දෙයක් නෙවෙයි ප්‍රාර්ථනා පිහිටවල ලබන දෙයක් නෙවෙයි අනිවාර්යයෙන්ම සීලයෙන් සමාධියකින් ප්‍රඥාවකින්මයි ලබන්නේ වෙනත් කිසිම දෙයකින් මේ යථාර්ථය අවබෝධ කරන්නට බෑ අන්න එහෙමනම් අපිට ඒ සඳහා සීලය පිණිස ඒ වගේම සමාධිය පිණිස භාවනාව පිණිසයි එදා මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා මේ ලංකාදීපේ ශාසනය පිහිටුවා ලිවා කියන්නේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ නිවැරදි පණිවිඩය ලෝකයට ලබා දුන්නා ලංකාවට ලබා දුන්නා. එහෙමනම් පින්වත්නි අපි අද වෙනකොට වසර 2500කට එහා ඉක්මලා යද්දී අද මේ බුද්ධ ශාසනය සමරනවා බුදුරජාණන් වහන්සේට පුද පූජා කරනවා කියලා කරන්නේ මොනවද කියලා බැලුවොත් ඒක ආමිෂ ප්‍රතිපatti කියලා පූජාව දෙකකට බෙදාගත්තට අපි ආමිෂයෙන් පුද පූජා කරන්නට ඕන ප්‍රතිපත්තියකට ගොඩ වෙනතුරු ඒ ප්‍රතිපත්තියට ගොඩ වුණාට පස්සේ එයින් අපිට අධි කුසලය තුල තමන් අධි කුසලය අත්හැරලාම කුසලයට යනවා නම් මෙතන අපි දුර්වලයි ඒ නිසා අපි එහිදී අධි කුසලය සමාදම් වෙන්නට ඕන හැම වෙලාවකම තමන්ගේ ජීවිත මේ භාවනාවෙන් සම්පූර්ණ භාවයටපත් වුනොත් හැර මේ ධර්මයේ අර්ථය දකින්නට බැරි වෙනවා අන්න ඒ නිසා පින්වත්නි බුදු කෙනෙක් පහළ වෙලා වසර 2500ක් ගියත් මේ ධර්මය අදත් බොහෝම පිවිතිරුව බොහෝම නිර්මලව මේවායි අපිට අහන්නට ලැබෙනවා ඒ වගේම අපේ ලොකු සාමින් වහන්සේලාත් මේ ස්ථානවල නානාවිධ භාවයෙන් මේ ධර්මය බෙදලා දෙනවා මේ ධර්මයේ තියෙනා වූ හරය අපිට පෙන්වා දෙනවා. ඒ සෑම දෙයකින්ම අද බොහෝම සතුටින් පිළිගන්නට පුළුවන් දහමක් අපිට තියෙනවා. හැබැයි අපි ගසේ අර පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ අරටුව ගන්නවද එහෙමත් නැත්නම් මේ අරටුව කියලා හිතාගෙන මල් කොළ ටික කඩාගෙන යනවද කියලා අපි කල්පනා කරලා බැලිය යුතුයි ඒ නිසා පින්වත්නි ඒකට මේ අවස්ථාවද අවස්ථාවක් කරගෙන තමන්ගේ ජීවිතයෙන් සීල සමාධි ප්‍රඥා ගුණයන් දියුණු වීම පිණිස මෙම ධර්ම දේශනාවත් හේතුපනිශ්‍ය වේවා කියලා සෑම දිනම ප්‍රාර්ථනා තබා ගමු මේ වගේම මේ ධර්ම දේශනාවට අද සහාය සම්බන්ධ වුණා වූ සියලුම දෙනාගේම ජීවිතවලටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පිණිස අවබෝධය පිණිසම මේ ධර්ම ශක්තිය හේතු වාසනා වේවා කියලා සෑම දිනම අදිස්ථාන තබාගමු. ඒ තවත් බලාපොරොත්තුවක් තියෙනවා මෙව ධර්ම දානමය පොතක් පූජා කිරීමක් තියෙනවා. ඒ පින්කම කරන්නේ තමන්ගේ මියගේ ඥාතීන්ට පින් පිනිස එම්මේ කුමාරතුංග ආදරණීය පියාණන්ට හා සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ උතුම් චේතනාව ඇතිව ඩිලාම්පසංග උදේශා කුමාරතුංග කියන මේ පින්බතුන්ගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. ඒ වගේම මේ නිවැරදි ධර්මය තව තවත් ලෝකයට දායාද කිරීමේ ශක්තිය උදා වේවා. තමන්ගේ මේම ධර්ම දානමය කුසලයේ හේතුවෙන් තමන්ටත් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසම මේ ධර්ම ශක්තිය හේතු වාසනා වේවා. මේ මලගේ ඥාතීන්ටත් තම තමන්ගේ ජීවිත අඩුපාඩුකම් ඇතොත් ඒ දේවල් සම්පූර්ණ වෙලා උතුම් නිවනින් සැනසෙන්නට මේ ධර්ම ශක්තියත් හේතු වාසනා වේවා කියන කරුණාබර මෛත්‍රී බර චේතනාවෙන් යුතුව පින් අනුමෝදන් කරමු. දෙවියන්ටත් මලගේ ඥාතීන්ටත් අපි පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්තා චිරන් රැක්කන්තු සාසනං ආකාසට්ටාච බුම්මට්ටා පුඤ්ඤන්තං අනුමෝදිත්තා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්තා චිරන් රක්칸තු මම් පරං ඉදම්මේ ඥාතේනං ඕතෝ සුඛිතා වന്തു නාතයෝ ඉදම්මේ ඥාතේනං ඕතෝ සුඛිතා වന്തു <coughs> ඉදම්මේ ඥාතේනං ඕතෝ සුඛිතා වന്തു ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන <coughs> සතන් සමාගමෝතෝ යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාලං සතං සමාගමෝපා නිබ්බානපත්තියා ඉමිනා පුන්න කම්මේන මාමේ බාල සතං සමාගමෝතෝ යාව නිබ්බානපත්තියා සාදු සාදු සාදු